හොඳයි ගෞරවනීය මෑණිවනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ එක් දින භාවනා වැඩසටහනේ අවසාන අංකය සඳහායි සූදානම් වෙන්නේ සඳහා යෙදලා තියෙන්නේ ධර්ම දේශනාවක් සඳහායි කාලය යෙදලා තියෙන්නේ ඒ සඳහා සියලු දෙනාම tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් පවත්වන්න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 තං නේතම් මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා පඨවි ධාතුයා නිබ්බින්දති පඨවි ධාතුයා චිත්තං විරාජේති තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි සාමාන්‍යයෙන් සමත විපස්සනා භාවනා වැඩසටහන් වලට සහභාගී වෙනකොට අපිට විවිධාකාර අන්දමින් අපි මේ කරගෙන යන භාවනාවට අනුග්‍රහ කරන්න සිද්ධ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව කියලා තියෙනවා අනුග්‍රහිත සූත්‍රයේදී අපි මේ කරගෙන යන භාවනාව ක්‍රම පහකට අනුග්‍රහ කළ යුතුයි කියලා. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මතක් කරනවා අපිට සීලයෙන් මේ කරගෙන යන භාවනාවට අනුග්‍රහ කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපි කිසිම සීලයකින් තොරව නිකංම නිකං සාමාන්‍ය මිනිස්සයෝ වගේ මේ භාවනාව කරන්න ගියොත් යම් පමනකට අතරමඟදී විවිධාකාර අතවරයන්ට ලක් වෙන්න සිද්ධ වෙනවා. අපි ඒ නිසා අපේ මේ ජීවිතයේ එක්තරා අන්දමක සිසිල් බවක්, හික්මීමක් සීලය හරහා ඇති කරගන්නවා. මොකද අපි මේ කරන්න යන්නේ මනස හික්මවන වැඩක්. ඉතින් මනස හික්මවන්න බෑ නොහික්මෙච්ච කයකට වචනයකට. ඒ නිසා අපි මුලින්ම අපේ කය වචනය හික්මව ගන්නවා. ඉතින් මේ කය වචනේ හික්මව ගන්න අපි සීලය භාවිතා කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතක් කරනවා මේ සීල අනුග්‍රහිතය අපි කරගෙන යන භාවනාවට අත්‍යවශ්‍ය දෙයක් වශයෙන්. ඒ නිසා මේ පිඟුතුන් වෙනදට වඩා යමක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න අදහසින් වෙනදට වඩා තමන් රකින්න සීලය උත්‍ෘෂ්ඨ කරගන්න අදහසින් ගෞරවය ඇති කරගන්න අදහසින් අද එතකොට සාමාන්‍ය වෙනදට රකින්න සීලයට වගේම අදත් මේ මේ රකින්න බලාපොරොත්තු වුණ ඒ සීලය ඊටමත් ගෞරවයෙන් අවංකව රකින්න උත්සාහවත් වුණා. එතකොට ඒ විදිහට අපි මේ කරගෙන යන භාවනාවට සීලයෙන් අනුග්‍රහ කරනවා. ඊළඟට අපි කරගෙන යන භාවනාව ගැන යම් යම් ගැටලු සහගත තැන් තියෙනවා නම් ඊළඟට අපිට නොතේරෙන තැන් තියෙනවා නම් සැකමුසු තැන් තියෙනවා නම් අපි ඒක ඒවා සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විමසීම් මාර්ගයෙන් අපි ඒවා විසඳ ගන්නවා. ඒකට කියනවා සාකච්ඡා අනුග්‍රහිතය කියලා. එතකොට අපි ඒකත් දැන් එකේ ඉඳලා දෙකමාර විතර වගේ වෙනකම් අපි කරගෙන යන භාවනාවේදී අපිට පැන නැගිච්ච ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළා යම් පමණකට ගැටලු निराකරණය කරගත්තා. එතකොට අපි මේ සාකච්ඡා අනුග්‍රහිතයක් වශයෙන් අනුග්‍රහ කළා තියෙනවා. ඊළඟට පින්වත්නි අපි කරගෙන යනවා සුත අනුග්‍රහිතය කියලා. අපි මේ කරගෙන යන භාවනාව පිළිබඳව තවදුරටත් කරුණ ඉදිරිපත් කළා. ඒකේ තියෙන නිර්වද්‍යතාවය තවදුරටත් තහවුරු කිරීමක් අපි කරනවා. ඒ කියන්නේ බුද්ධ දේශනාවත් එක්ක ගලපලා බුද්ධ දේශනාවේ මෙන්න මෙතන මෙතන මේ විදිහට සඳහන් වෙනවා කියලා පෙන්눔 කළා. අපි මේ කරගෙන යන භාවනාව තවදුරටත් අපේ හිත සිත්වල නිරවුල් කරගන්නවා. අපේ සිත් සතන් වල කිසිම සැකමසු බවක් එතකොට හිටින්න බෑ. අපි කරගෙන යන වැඩේ ගැන වඩාත් විශ්වාසයක් ඇති කරගන්නවා. ඒක තමයි සුත අනුග්‍රහිතේ වශයෙන් මේ ධර්ම දේශනාවකින් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ විදිහට අපි අනුග්‍රහ කරනකොට උදව් කරනකොට සමත අනුග්‍රහිතේ වශයෙන් අපි හිත එකඟ කරගන්න එක අරමුණක තියාගන්න උත්සාහවත් වෙමින් අපි සමත පැත්තෙන් මේ භාවනාවට රුකුල් දෙනවා. ඊළඟට අපි එතන එතන ඒ ඒ පැන නගින ධර්මයන් විපස්සනාවට භාජනය කරමින් විවිධ පැතිවලින් විපස්සනා කරමින් අනුපස්සනා කරමින් අපි විපස්සනා අනුග්‍රහිතයකුත් කරනවා. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ පස් ආකාරයකින් අපි මේ කරගෙන යන වැඩපිළිවෙල අනුග්‍රහ කළ යුතුයි කියලා දේශනා කළා තියෙනවා. ඒ නිසා අද මේ සුත අනුග්‍රහිතේ වශයෙන් තමයි අපි දැන් මේ ධර්ම දේශනාවක් සූදානම් වුණේ. ධර්ම දේශනාව සඳහා මම මාතෘකා වශයෙන් තබා ගත්තෙත් ඇත්තටම මේ පින්වතුන් භාවනාව තුලින්ම අත්දකින මේ ධාතු මනසිකාරය සම්බන්ධ කොටසක්. දැන් ධාතු මනසිකාරය කියන භාවනාව ඇත්තටම බොහොම ප්‍රඥාව මුල් කරගෙන ප්‍රඥාවන්තයින්ට බොහෝසේ ගෝචර වෙන භාවනාවක් ඇටියට දක්වලා තියෙනවා. කෙසේ නමුත් අපි ආනාපාන සතියෙන් වේවා ඉරියව්වෙන් වේවා මේ විවිධාකාර ක්‍රම හරහා මේ ධාතු මනසිකාරයට බැස ගන්න පුළුවන්. දැන් ධාතු මනසිකාරය සම්බන්ධයෙන් බුදුජානන් වහන්සේ බොහොම සංක්ෂිප්ත වශයෙන් බොහොම ඍජු වශයෙන් ඒ වගේම දේශනා කළා තියෙනවා මහා සතිපට්ඨාන සූත්‍රයේදී කොහොමද මේ ධාතු මනසිකාරය වඩන්නේ. එතෙන්දී උන්වහන්සේ පැහැදිලි කරන්නේ ඉමේව කායන් යථාටිතං යථාපනිහිතං ධාතුසෝ පච්චවෙක්කති අත්තේමස්මින් කායේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතුති කියලා බොහොම ඍජු එකwidehatකින් කෙටි ප්‍රකාශයකින් තමයි මේ ධාතු මනසිකාරයට ප්‍රවේශයක් කරන් තියෙන බුදුරජාණන් වහන්සේ. ඇතම් තැන්වල බොහොම දීර්ඝ වශයෙන් ධාතු මනසිකාරය විස්තර කරපු තැනුත් තියෙනවා. දැන් අපි මේ කොයි දේ තේරුම් ගන්නත් ඉස්සෙල්ලා මොනවාද මේ ධාතු කියන්නේ කියලා පොඩ්ඩක් තේරුම් ගන්නත් වටිනවා. දැන් අපි ධාතු ධාතු කියලා කියනවා. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් මේ සරවක්නේ ධාතුද මේ කතා කරන්නේ කියලා. ඒව දෙයක් නෙමෙයි. අපි මේ ධාතු කියන වචනය සාමාන්‍ය මේ සත්ව පුද්ගල සංඥාවෙන් තොර වෙච්ච හේතුඵල ධර්මයන් නිසා හට අරගෙන යම් ෂණිකව පැවතිලා ෂණ මාත්‍ර වශයෙන් පැවතිලා දුරු වෙලා යන කිසිම කාටවත් අයිතියක් නැති මේ එකතකින් යන්න පුළුවන් බොහොම සියුම් මට්ටමේ කොටසක් ගැන කතා කරනකොට අපි මේ ධාතු කියන වචනේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ මේ ධාතු ධාතු කියලා කියන්නේ අපිට එතකොට මූලික වශයෙන් තේරෙන්න ඕනේ මෙතන මේ මට අයිති දෙයක් ගැන නෙමෙයි කියන්නේ. මගේ දෙයක් ගැන නෙමෙයි කියන්නේ. මගේ ආත්මයක් ගැන දෙයක් නෙමෙයි මේ කියන්නේ. මේ ලෝක ස්වභාවයක් තියෙනවා. මේ බෙදාගෙන ගියාම හම්බෙන එක්තරා අන්දමක මොහොම මූල ස්වභාවයක්. ඒක මේ මගෙත් නෙමෙයි, මගේ ආත්මයකුත් නෙමෙයි, මමත් නෙමෙයි. මේක මේ එක්තරා ස්වාභාවික දෙයක්. අපිට මේ දෙයක් කියන වචනයත් ඒ තරම්ම ගැලපෙන්නේ නමුත් අපි තේරුම් ගැනීම සඳහා ඒක භාවිතා කරමු. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ අපි මේ සාමාන්‍යයෙන් සත්වයෙක් කියලා හඳුන්වන මේ පුද්ගලයෙක් කියලා හඳුන්වන ස්ත්‍රියක් කියලා හඳුන්වන පුරුෂයෙක් කියලා හඳුන්වන මේ දේ අපි දේ කියන වචනයෙන් පාවිච්චි කරමු ස්කන්ධ පහකට බෙදලා පෙන්නනවා. රූප ස්කන්ධය කියනවා, වේදනා ස්කන්ධය කියනවා, සංඥා ස්කන්ධය කියනවා, සංස්කාර ස්කන්ධය කියනවා, විඥාන ස්කන්ධය කියනවා. දැන් මෙතෙන්දි මේ ධාතු මනසිකාරයේදී විශේෂයෙන්ම අපි රූපස්කන්ධය අරමුණු කරගෙන තමයි භාවනාව සිද්ධ වෙන්නේ. එතකොට රූපස්කන්ධය කිව්වහම බුදුරජාණන් වහන්සේ කියනවා මේ සතර මහා ධාතුණුත් ඒ අනුසාරයෙන් තියෙන උපාදාය රූපේනුත් තමයි මේ රූපස්කන්ධය වශයෙන් පෙන්වන්නේ. ඒකත් ඉතින් තව පුලුල් කළා පෙන්නනවා, විස්තර කළා පෙන්නනවා. මේ අතීතයේ තීච්ච ධාතුන්, අනාගතයේ තියෙන ධාතුන්, වර්තමානයේ පවතින අනාගතයේ පවතින්න පුළුවන් ධාතුන්, වර්තමානයේ පවතින ධාතුන්, ඈත තියෙන රූප, ළඟ තියෙන රූප, ඊළඟට බොහොම ප්‍රනීත මට්ටමේ තියෙන රූප, බොහොම ඕලාරික ගොරෝසු මට්ටමේ තියෙන රූප ඉතින් මේ විදිහට 11 ආකාරයකින් මේ රූපස්කන්ධයත් තවත් පුලුල් කළා, ශේෂ්ත්‍රේ පළල් කළා පෙන්නනවා. එතකොට මේ මුළු ප්‍රදේශයටම අපි කියන රූපස්කන්ධය කියලා. ඉතින් ඇතම් සූත්‍රයක මේ සියල්ල පෙන්눔 කළා ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන මේ එකම රූපයක්වත් එකක්වත් මම නෙමෙයි එකක්වත් මගේ නෙමෙයි එකක්වත් මගේ ආත්මේ නෙමෙයි මේ මේ විදිහට පවා සම්මර්ෂණය කරපු එහෙම නැත්නම් මේ විදිහට පවා පෙන්눔 කරපු සූත්‍ර රාශියක්මත් තියෙනවා කියන්නේ රූපස්කන්ධය වශයෙන් සලකලමත් පෙන්눔 කරනවා. දැන් අපි ඊට වෙනස් මගක් ගත්ත මේ ධාතු මනසිකාරයේදී අර රූපස්කන්ධය ස්කන්ධ වශයෙන් නැතුව මේ ධාතු වශයෙන් මේ රූපස්කන්ධය තැනිලා තියෙන මූල ස්වභාවයන් වශයෙන් දැන ගැනීමක් තමයි මෙතන පෙන්눔 කරන්නේ. එතකොට මේ පිටුතුන් සමහර විට අහලක් තියෙනවා. එතකොට දහම තුල සතර මහා ධාතුවක් වශයෙන් එහෙම නැත්නම් මහා භූත රූප කියලා හඳුන්වනවා සතර මහා ධාතුවක් පෙන්눔 කරනවා කියලා දෙනවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියලා. ඉතින් අපි පොඩ්ඩක් අපේ දැනුම තව වර්ධනය කරගන්න මොකද්ද මේ පඨවි ධාතුව කියන්නේ. එතකොට මේ සාමාන්‍යයෙන් කර්කශ ගතියක්, රළු ගතියක්, ගොරෝසු ගතියක් තියෙනවා නම් අන්නේ ස්වභාවයට අපි කියනවා පඨවි ධාතුව කියලා. එතකොට පඨවි ධාතුවේ ඇතරම ලක්ෂණ හයක් පසුකාලීනව පෙන්눔 කරලා තියෙනවා. ඒ කියන්නේ මුල් අවස්ථාවලදී සාමාන්‍යයෙන් ගොරෝසු, තද, රළු ගතිය තමයි පෙන්눔 කරන්නේ. නමුත් ඊටාම හොඳට පසු කාලයේ ඉතින් තද ගතිය, මෘදු ගතිය, ඊළඟට සියුම් ගතිය, ගොරෝසු ගතිය, බර ගතිය, සැහැල්ලු ගතිය. මේ විදිහට අර ප්‍රතිවිරුද්ධ බර පක්ෂයේ තියෙන තුනකුත්, සැහැල්ලු පක්ෂයේ තියෙන තුනකුත් වශයෙන් ලක්ෂණ හයක් පෙන්눔 කරනවා. එතකොට පින්වත්නි අපි මේ ධාතුන්ව හඳුනගන්නේ මේ ධාතුන් වල තියෙන ලක්ෂණ වලින්. දැන් උදාහරණයකට පැහැදිලි කරනවා නම් දැන් අපි අපේ අම්මව තාත්තව දකිනවා. අපේ දරුවෙක්ව අපි දකිනවා. දැක්කහම ඒ දරුවගේ මොන මොන ලක්ෂණද තියෙන්නේ? ඒ දරුවා අපේ අනිත් දරුවන්ගෙන් වෙන් කළ හඳුනගන්නේ කොහොමද? අපි මගක තොටකදී අපේ මිත්‍රයෙක්ව දැක්කොත් ඒ අනිතුත් ඉන්න මිනිස්සුත් එක්ක ගැහණු මිනිස්සුත් එක්ක කොහොමද අපි අපේ මිත්‍රයව දැකගන්නේ වෙන් කරගන්නේ එතකොට ඒ වෙන් කරගන්න නම් ඒ තැනත්තා සතුව අනිත් අයට වඩා සුවිශේෂී ලක්ෂණ තියෙන්න ඕනේ අපි කියනවා යාට පෞද්ගලික ලක්ෂණ යාට තියෙනවා ඒ පෞද්ගලික ලක්ෂණ තමයි මේ ඉදිරිපත් කළේ ඒ තමයි මේ පටවි ධාතුවේ තියෙනවා එතකොට රළු ගතියක් තියෙන්න පුළුවන්. ඒකෙම ප්‍රතිවිරුද්ධ බොහොම සිනිඳු ගතියක් තියෙන්නත් පුළුවන්. සමහර අවස්ථාවලදී බර ගතිය තියෙන්න පුළුවන්. සමහර අවස්ථාවේදී සැහැල්ලු ගතිය තියෙන්න පුළුවන්. සමහර අවස්ථාවේදී මෘදු ගතිය තියෙන්න පුළුවන්. සමහර අවස්ථාවේදී ගොරෝසු ගතිය තියෙන්න පුළුවන්. ඉතින් මේ කොයි අවස්ථාව තිබුණත් ඒ මේ පටවි ධාතුවේ ලක්ෂණයක්. එතකොට අපිට යම් අවස්ථාවක ගොරෝසු ගතියක් දැනුණා නම් අන්න අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට ආ මේ මට දැනලා තියෙන පටවි ධාතුව. කොහේ හරි රළු ගතියක් දැනුණා නම් මේ මට දැනලා තියෙන්නේ පටවි ධාතුව. කොහේ හරි මට බර ගතියක් දැනුණා නම් ඒ දැනලා තියෙන්නේ පටවි ධාතුව. මට සැහැල්ලු ගතියක් දැනුණා නම් ඒ දැනලා තියෙන්නේ පටවි ධාතුව. මේ විදිහට අපිට අර දහමේ විස්තර කරන මේ ලක්ෂණ අනුසාරයෙන් පටවි ධාතුවේ ලක්ෂණ අනුසාරයෙන් අපිට පුළුවන් මේ පටවි ධාතුව හඳුනගන්න. අනිත් අයගෙන් වෙන් කරලා දැනගන්න. ඒ වගේම ආපෝ ධාතුව කියලා ධාතු ස්වභාවයක් පෙන්වලා දෙනවා. ඒකේ තියෙන මේ වැగిරෙන ගතියක්, ගලාගෙන යන ස්වභාවයක්. සමහර ලාවට පිඬු කන්න ස්වභාවයක්. ඒ කියන්නේ පිඬු කන්නවා කියන්නේ දැන් මේ පිඟුතුන් දන්නවා අපි හිතමු සිමෙන්ති කුඩු ටිකක් ගත්තොත් ඒකේ තියෙන්නේ අපි පිඹොත් විසිරලා යනවා. දැන් අපි ඕකට වතුර ටිකක් දාලා ගුලියක් හැදුවොත් ඒකට ඝන වෙනවා. එතකොට ඒකට අපි කියනවා පිඬු කරනවා කියලා. එතකොට මේ පිඬු කිරීමත් අර අපි එකතු කරපු වතුර ටික නිසයි සිද්ධ වුනේ. ඒ නිසා මේ ආපෝ ධාතුවේම ලක්ෂණයක් තමයි විසිරෙන්න නොදී පිඬු කරන ස්වභාවය. ඒ වගේමයි ඊට ප්‍රතිවිරුද්ධ අර ගලාගෙන යන ස්වභාවය, වැగిරෙන ස්වභාවයත් එතකොට මේ ආපෝ ධාතුවේම ලක්ෂණයක්. එතකොට යම්කිසි තැනකදී අපිට තේරෙනවා නම් ගලාගෙන යන ස්වභාවයක් අපිට තේරෙනවා නම් එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් ආ මෙතන මේ පටවි මේ ආපෝ ධාතුව තමයි බහුලව තියෙන්නේ. ඊළඟට අපි එතකොට ඉතින් සරලව අපිට තේරුම් ගන්න පුළුවන් දැන් ওই වතුරේ අපි බොන වෙනත් දියර ස්වභාවයක එතකොට මේ ආපෝ ධාතුව බහුලයි. මොකද ඒක වැగిරෙන ස්වභාවයෙන් යුක්තයි. ගලාගෙන යන ස්වභාවයෙන් යුක්තයි. එතන තියෙන්නේ එතකොට ආපෝ ධාතුව තමයි. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ තේජෝ ධාතුව. ඒකේ තියෙන්නේ මේ උණුසුම් ගතියක්, සිසිල් ගතියක්. එතකොට මේ උණුසුම් සිසිල් ස්වභාවයෙන් අපිට තේජෝ ධාතුව හඳුනා ගන්න පුළුවන්. එතකොට අපිට මේ පිච්චෙනවා වගේ තැවෙනවා වගේ දැවෙනවා වගේ දැනෙනවා නම් ඒ කියන්නේ මේ තේජෝ ධාතුවේ ලක්ෂණ තමයි අපිට පෙන්눔 කරලා තියෙන්නේ. රස්නේ ගතියක් දැනෙනවා නම්, සිසිල් ගතියක් දැනෙනවා නම්, ඒ කියන්නේ මේ තේජෝ ධාතුව තමයි අන්න ඒ වෙලාවේදී අපිට ප්‍රකට වෙලා තියෙන්නේ. ඒ වෙලාවේදී අපිට දැනෙලා තියෙන්නේ. ඊළඟට තියෙනවා වායෝ ධාතුව. වායෝ ධාතුවේ තියෙන්නේ සෙලවෙන ස්වභාවය, කම්පණය වෙන ස්වභාවය, චංචල වෙන ස්වභාවය. සමහරවිට පිම්බෙන ස්වභාවය. ඉතින් මේ ඔක්කොම ලක්ෂණ ටික මේ වායෝ ධාතුවේ තියෙනවා. ඉතින් මේ මොන ලක්ෂණයෙන් ආවත් මේ මොන ලක්ෂණයෙන් දැනුණත් අපිට එතකොට බාහිරින් එහෙම නැත්නම් ඇතුළතින් තේරුම් ගන්න පුළුවන් මේ මට දැනලා තියෙන මේ අවස්ථාවේදී වායෝ ධාතුව. එතකොට මේ දැනුම කෙනෙක්ගේ හිතේ තියෙනවා නම් එතකොට ඒ ඒ තැනත්තා භාවනාවක් කරන්න ගියාම අපිටම දැන් එයා ඉරියව්වට හිත දාලා ඉන්නවා. අතීතයෙන් හිත මුදාගෙන අනාගතයෙන් හිත මුදාගෙන මේ වර්තමානයේ හිත අරගෙන මේ කය තුල හිත පවත්වනවා. කය තුල එතකොට හිත පවත්වනකොට අපි හිතුවොත් පින්වත්නි මේක හැම තිස්සෙම බොහොම සුන්දර අත්දැකීමක් වෙන්න ඕනේ. බොහොම පාවෙනවා වගේ වෙන්න ඕනේ. මට කය නොදැනී යන්න ඕනේ. මේ භවනා පරයන්කය ඊටාම ප්‍රනීත අත්දැකීමක් වෙන්න ඕනේ කියලා හිතුවොත් ඉතින් ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඉතින් අපි හැමතිස්සෙම මේක බලාපොරොත්තු වෙනවා නම් ඒක වැරද්දක්. ඒ නිසා මොකද මේ කය කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන මේ සතර මහා ධාතුවකින් හැදිච්ච දෙයක්. එතකොට මේ සතර මහා ධාතුවේ මොන ලක්ෂණ ප්‍රකට වෙයිද කියන එක ගැන අපිට නිශ්චිතව කියන්න බෑ. එහෙනම් අපිට කල්ැතුව අපි වාඩි වෙන්න කලින් කියන්න බෑ දැන් ඔන්න ඉස්සරහට මට දැනෙන්නේ ඔන්න සහැල්ලු ගතියක්. මට දැනෙන්නේ බර ගතියක්. මට දැනෙන්නේ ගොරෝසු ගතියක් කියලා ඒක දැනෙන්න කලින් කියන්න බෑ. මොකද මේ ධාතුන්ගේ ලක්ෂණ ඒ ඒ විදිහට වෙනස් වෙන්න විවිධාකාර හේතුන් බලපානවා. අපි දැන් අද අපි ආහාර ආහාරයට ගත්ත දේ මේ ධාතුන්ගේ ලක්ෂණය වෙනස් වෙන්න බලපානවා. ඊළඟට අද දවසේ පවතින මේ වාතාවරණය එහෙම නැත්නම් කාලගුණය දේශගුණය මේ ධාතුන්ගේ ලක්ෂණය වෙනස් වෙන්න බලපානවා. අපි තුමු අද සිසිල් දවසක් නම් ඔන්න ඒ අනුව අපේ කයේ තියෙන ධාතුන් වෙනස් වෙනවා. ඊට අද හුඟා ක්‍රස්නේ දවසක් නම් උණුසුම් දවසක් නම් අන්න ඒ අනුව ධාතුන් පෙන්වන ලක්ෂණ වෙනස් වෙනවා. ඊළඟට හුඟා හුළඟ හමන දවසක් නම් ඒ අනුව වෙනස් වෙනවා. එතකොට අපිට තේරෙනවා මේ බාහිර පරිසරයේ තියෙන වෙනස්කම් අපේ මේ ශරීරය කියන මේ සතර මහා ධාතුවටත් දැනෙනවා. ඒ ඒ අනුව සතර මහා ධාතුව වෙනස් වෙනවා. එතකොට දැන් මේ විදිහට අපි යම් පමණකින් මේ අපේ ඉරියව්වට හිත දාලා අතීතයෙන් අනාගතයෙන් හිත මුදවගෙන අපේ ඉරියව්වට හිත ගත්තනම් අපි හිතමු ඔන්න ඒ අවස්ථාවේ දැනෙනවා යම් තද ගතියක්. ඔන්න අපි තේරුම් ගන්නවා මේ දැනෙන්නේ දැන් පටවි ධාතුවක්. ඊළඟ අපිට දැනෙනවා යම්සි උණුසුම් ගතියක් දැනෙනවා. ඔන්න තේරුම් ගන්නවා මේ දැනෙන්නේ තේජෝ ධාතුව. ඔන්න යම් අවස්ථාවක සෙල වෙන ගතියක්, චංචල වෙන ගතියක්, කම්පණය වෙන ස්වභාවයක් දැනෙනවා. තේරුම් ගන්නවා මේ දැනෙන්නේ වායෝ ධාතුව. ඉතින් මේ විදිහට අපි මේ ධාතුන්ගේ ලක්ෂණ දැනගෙන සිටීම එක අතකින් භාවනාවට පහසුවක් වෙන්න පුළුවන්. හැබැයි මෙතන අපි වරද්දනන්න නරකයි. අපි මේ දැනිච්ච දේ අපි තුමු භාවනාව හොඳට වැඩෙනකොට කරගෙන යනකොට අපිට යමක් දැනෙනවා. අපි මේ දැනෙනකොට දැන් හිතන්න ගියොත් ඒක ගැන. ආ මේක මේ පටවි ධාතුවද නැත්නම් මේ ආපෝ ධාතුවද මේ පටවි ධාතුවේ කොයි ලක්ෂණයද? ওই විදිහට අපි හිතින් හිතන්න ගත්තොත් එතෙන්දී ඒ යන පැත්ත වැරදි. මොකද අපි මේ භාවනාවේදී තේරුම් ගත යුතු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි සුතමේ ඥානයේ පැත්ත එකක්. චින්තාමේ ඥානයේ පැත්ත එකක්. භාවනාමේ ඥානයේ පැත්ත කියන්නේ තවත් එකක්. දැන් අපි දැන් මේ කරන්නේ සුතමේ ඥානය ඇති කර ගැනීමක්. මේ ධර්මයේ ධර්ම දේශනා කරන්නේ සුත අනුග්‍රහිතය කියලා මතක් කළේ ඒකයි. මොකද අපි මේ අපේ අවබෝධයක් ඥානයක් ඇති කරගන්නයි මේ උත්සාහ කරන්නේ. අපි ඒක අහලා තියාගන්නවා දැනගෙන තියාගන්නවා. නමුත් භාවනා කරන්න ගියාම අපි ඕවා බලෙන් ඔලුවට දාගන්න නරකයි. ඒ කියන්නේ අපේ අර කොයිතරම් අපි දැනුම තිබුණත් පොත්පත් කියවලා තිබුණත් විවිධාකාර ධර්මදේශනා හුඟා අපි අහලා අහුම්කම් දීලා තිබුණත් අපි ඒවා ඔස්සේ භවනා කරන්න ගියොත් ඒකත් වැරදි. අපිට තියෙන බොහොම සැහැල්ලුවෙන් මේ දැනෙන දේ නිසි නින්දේ දැනගන්න ඉඩ ඉඩ හරින්නයි තියෙන්නේ. දැන් අපි මේ දැනිච්ච දේ ගැන එතන එතන හිතන්න ගත්තොත් විතර්ක කරන්න ගත්තොත් අපි අර කලින් පොතක දැකපු දෙයක් එක්ක සංසන්දනය කරන්න ගත්තොත් අර භාවනාමය ඥාණයට අන්න අපි අකුල් හෙළුවා වෙනවා. ඉතින් අපි හුඟ දෙනකොට වර්ධින තැනක් තමයි මේක. මොකද වර්තමානයේ පොත්පත් බොහොම බහුලව තියෙනවා. ධර්මදේශනාත් බහුලව ඇහෙනවා. ඉතින් මේ නිසා අපි අපි සතුව ලොකු දැනුමක් තියෙනවා. නමුත් මේ දැනුම අපි අවශ්‍ය වෙලාවට පැත්තකින් තියන්නත් පුරුදු වෙන්න අවශ්‍යයි. නැතු අපි මේ සුතමේ ඥානය ඉස්සර කරගත්තොත් භාවනාමේ ඥානය යට යන්න පුළුවන්. මතුවෙන භාවනා ඥානයට අකුල් හෙළුවා වෙන්න පුළුවන්. මේ භාවනාමය ඥානයක් වැඩෙන්නේ බොහොම සරලව. බොහොම සුවසේ. හරියට දැන් පුංචි දරුවේ වැඩිහිටියෙක් වගේ නෙමෙයි ඇත්තටම මේ අපිටම ඒ දරුවට දුන්නොත් සෙල්ලම් බඩුවක් අපිටම බෝලයක් දෙනවා. රබර් බෝලයක් දෙනවා. ඉතින් අපි දන්නවා මේ අම්මා දන්නවා තාත්තා දන්නවා මේක මේ රබර් බෝලයක් මේක සෙල්ලම් බඩුවක් කියලා දන්නවා. නමුත් අපිටම මේ පුංචි දරුවා කවදාවත් මේ රබර් බෝලයක් දැකලා නැහැ. ඉතින් එයා මොකද කරන්නේ? ඒ රබර් බෝලේ අතට අරන් ඔන්න මිරිකලා බලනවා. හපලත් බලනවා. මේක මේ කන්න පුළුවන් දෙයක්ද? පළතුරක්ද කියලා ඔන්න හපලත් බලනවා. අපි තුමු දිව ගාලත් බලනවා. මේක පැණි රහයිද? මොකද්ද කියලා ඒක දිව ගාලත් බලනවා. ඔන්න ඉතින් උඩ දාලත් බලනවා. අන්න එතකොට තේන ඔන්න මේක මේ නැවත නැවත පොලාපයින්නවා. කියලා ඔන්න එයාට තේරෙනවා. ඉතින් ඒ අනුව එයා තේරුම් ගන්නවා මේ බොහොම සරල ඊටාම මේ ප්‍රාථමික මට්ටමේ ක්‍රමහරහා එයා තේරුම් ගන්නවා මේකනම් සෙල්ලම් බඩුවක්. මට මේකෙන් සෙල්ලම් කරන්න පුළුවන් කියලා එයා තේරුම් ගන්නවා. එතන පින්වත්නි ආ යොදාගන්නේ නැහැ කිසිම පොතේ පතේ දැනුමක් යොදාගන්නේ ඔන්න ඔය වගේ ක්‍රමයක් තමයි අපිට මේ භාවනාමය ඥානයක් වඩා ගැනීම සඳහා භාවිතා කරන්න වෙන්නේ. එතකොට අපිට හිතා ගන්න පුළුවන් අපි කොයිතරම් සරල නිහතමානී මනසකට මේ භාවනාවේදී යා යුතුද කියන එක අපි හිතා ගන්න වටිනවා. මොකද අපි හිතුවොත් මට අර උපාදිය තියෙනවා මේ උපාදිය තියෙනවා මට මේ තරම් බුද්ධහම ගැන හසල දැනුමක් තියෙනවා. ඉතින් මේ භාවනාව මට ශනිකවම කරගන්න පුළුවන් කියලා හිතුවොත් එතන අපිට වරදින්න හැකියාව තියෙනවා. මොකද අපි නිහතමානී වෙලා නැහැ. අපිට මේ ලැබෙන අත්දැකීම සුවසේ විඳ ගන්න ඉඩ හැරලා නැහැ. ඒ වෙනුවට අපි නිහතමානී වෙනවා නම් මට දැන් මේ ලැබිලා තියෙන භාවනාමය ඥානයක් දිනු කරගන්න. ඒක මේ බොහොම සරලව ප්‍රායෝගිකව ස්වාභාවිකව වැඩෙන්න දිය යුතු දෙයක් කියලා එයා තේරුම් ගත්තා නම් හරියට නිකන් පුංචි පැලයකට වතුර ටිකක් දානවා පොහොර ටිකක් දානවා ඔන්න වැඩෙන්න ඉඩ හැරලා බලන් ඉන්නවා. අනිත් දවසෙත් අවශ්‍ය කරන වතුර ටික දානවා. පොහොර අවශ්‍ය නම් ඒකත් දානවා. වැඩෙන්න ඉඩ හැරලා බලන් ඉන්නවා. ඊළඟ දවසෙත් ඒ දෙයම කරනවා. සත්තු කුරුමිනියෝ එනවනම් ඔන්න උන් ටික අයින් කරනවා. ඔන්න ඒ වගේ අපේ මේ හිතත් ඊටාම සරලව ඊටාම සුවසේ වැඩෙන්න ඉඩ හරින්න අවශ්‍යයි. අපිට ඉතින් ඒ සඳහා සෑහෙන ඉවසීමකුත් අවශ්‍යයි. ඉතින් පොතෙන් පතෙන් දකිනකොට ඉතින් අපි හිතනවා මේ එක පරයන්කේම එක භාවනා ආසනයෙන්ම නිවන් දකින්න පුළුවන් කියලා හිතනවා. නමුත් ඉතින් අපි කලබල වුණොත් අපිට කරගන්න පුළුවන් වැඩෙත් අතපසු වෙන්නත් පුළුවන්. මගහැරෙන්නත් පුළුවන්. වරදින්නත් පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් ඉවසීමෙන් යුක්තව ප්‍රතිඵල ඔස්සේම යන්නේ නැතුව ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. එහෙම නැත්නම් ලැබිච්ච අවස්ථාවේදී දැනෙන දේත් එක්ක ඉන්න අපි පුරුදු වෙන්න අවශ්‍යයි. එතකොට මේ ධාතු මනසිකාර භාවනාවේදීත් එතකොට අර යෝගාවචරයා මේ කරුණ ටික අහගත්තට පස්සේ එයා එතකොට ඉරියව්වට හිත දාලා ඉන්නකොට ඔන්න එයාට තේරෙනවා දැන් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව එයාට රස්නයක් දැනෙනවා. අතපය වදින තැන්වල රස්නේ දැනෙනවා. එතකොට දැන් තේරුම් ගන්නවා මේ يعني තේරුම් ගන්නවා කියන්නේ හිතනවා නෙමෙයි. මෙතන වරද්ද ගන්න එපා. මේ හිතනවා නෙමෙයි. මේ රස්නේ ගතියක් දැනෙනවා. ඒ දැනීමෙන් නවත්ත ගන්න නම් ලොකු දෙයක්. නමුත් පස්සේ Tamanට තේරෙනවා මේ රස්නේ ගතියක් දැනුනේ මේ තේජෝ ධාතුව. එච්චරයි. ඊළඟට ඒ දැනෙන මොහොතේදී හිත අවදි කරන්න යන්නේ නැහැ. තර්ක ඥාන අවදි කරන්න යන්නේ අපි ඒ ඔස්සේ පොතත් එක්ක ගලපන්න යන්නේ නැහැ. ඒ ඇවිල්ලා භවනා කරන අවස්ථාව. භවනා කරන අවස්ථාවේදී ඒක බොහොම නිසි නින්දේ සුවසේ වැඩෙන්න ඉඩ හරින්න ඕන. ඊළඟට එයාට දැනෙනවා නිකන් කය ඔක්කොම නිකන් එකට හයි වෙලා වගේ, ගුලි වෙලා වගේ තදට දැනෙනවා. ඉතින් තේරුම් ගන්නවා මේකත් මේ ධාතුන්ගේ ලක්ෂණයක්. කයනේ දැනෙන්නේ. කය කියන්නේ මේ සතර මහා ධාතුව. ඔන්න මේ අවස්ථාවේදී කයේ තියලා තියෙන්නේ ඔන්න තද කරන ස්වභාවය. ඒතර තද කරන ස්වභාවය කියන්නේ පටවි ධාතුව කියලා ඔන්න අපි සුතමේ ඥානකින් දැනගෙනත් තියෙනවා. ඊළඟට ඇතම් වෙලාවට ඉතින් කය හෙල වෙන්න ගන්නවා, දඟලන්න ගන්නවා, ඉතින් පැද්දෙන්න ගන්නවා. ඉතින් ගණන් ගන්නෑ. මේක මේ අනිත් අය මන් දිහා බලන් ඉන්නවයි කියලා පසුතැවෙන්න යන්නේ මේ සතර මහා ධාතුවක් තියෙන්නේ. තමන් දැන් තමන්ට හොඳට තේරලා තියෙනවා මේ මමෙක් නෙමෙයි මෙතන තියෙන්නේ මේ සතර මහා ධාතුවක්. පඨවි ආපෝ තේජෝ වායෝ මෙතන තියෙන්නේ. එක එක අවස්ථාවට එක එක එක්කෙනා ඉදිරියට එනවා. ඉතින් තද ගතිය පටවි ධාතු ඉදිරියට ආපු අවස්ථාවේදී අපිට තදට දැනෙනවා. නැත්තම් සැහැල්ලුවට දැනෙනවා. නැත්තම් ගොරෝසුවට දැනෙනවා. බරට දැනෙනවා. වායෝ ධාතුව ඉස්සරහට ආවහනම් ඔන්න අපිට දැනෙනවා ඔන්න පැද්දෙනවා දැනෙනවා පිම්බෙනවා දැනෙනවා. ඒ විදිහට දැනෙනවා. ඊළඟට ආපෝ ධාතුව ඔන්න අපිට හොඳට තේරෙන්න ගත්තා නම් ඔන්න අපේ මේ රුධිර ධාවනය මේ ලේ ගමන් කරන හැටි නැත්තම් මේ කටේ මේ කෙල උනන හැටි එහෙම නැත්තම් මේ දාඩිය බේරෙන හැටි මේ විදිහට අර කයේ තියෙන යම් දියර ස්වභාවයන් ඔන්න දැනෙන්න ගන්නවා. ඊළඟට තේජෝ ධාතුව ඉස්සරහට ආපු වෙලාවේදී ඔන්න උණුසුම් ගතියක් දැනෙනවා. සිසිල් ගතියක් දැනෙනවා. නැත්තම් ඇඟ ඔක්කොම පිච්චෙනවා වගේ තේරෙනවා. දැවෙනවා, තැවෙනවා වගේ තේරෙනවා. ඉතින් මේ විදිහට මේ ලක්ෂණ විවිධ මට්ටමින් විවිධ අන්දමින් එක එක අවස්ථාවදී මේ කය තුලින් නිරූපණය වෙනවා. එතකොට පින්වත්නි මෙහෙම නිරූපණය වෙන්න නිරූපණය වෙන්න දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒව ඉමේව කායන් යථා ඨිතං යථා පනිහිතං ධාතුසෝ පච්චවෙක්කති අත්ථීමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු මේ කය යම් විදිහකටද තියෙන්නේ මේ කය යම් විදිහකටද තැම්පත් කරලා තියෙන්නේ අන්න ඒ අවස්ථාවේදී මට දැනෙනවා ඔන්න පඨවි ධාතුව මට දැනෙනවා ආපෝ ධාතුව මට දැනෙනවා තේජෝ ධාතුව මට දැනෙනවා වායෝ ධාතුව ඉතින් මේ කොයි විදිහටද තියෙන්නේ කියන එක ඉඳගෙන ඉන්නකොටත් දැනෙනවා. දැන් අපිට ඉරියව් හතරක් තියෙනවානේ. දැන් මේ සතර ඉරියව්වේදීම මේ හතරමයි පේන්නේ. ඒ කියන්නේ දැන් අපි ඉඳගෙන ඉන්නකොටත් එයාට තේරෙනවා දැන් ඔන්න තද ගති දැනෙනවා, බුරුල් ගති දැනෙනවා, රළු ගති දැනෙනවා, සිනිඳු ගති දැනෙනවා, උණුසුම් ගති දැනෙනවා. මේ දැනෙන්නේ හතර මහා ධාතුවමයි. ඔන්න හිටගෙන ඉන්නවා. එතකොට කයේ උඩ කොටසේ බර යටට දැනෙනවා. යටිපතුල් වලට රස්නේ දැනෙනවා, නැත්තම් සිසිලා දැනෙනවා. ඊළඟට මේ ඇඳුම් වල ස්පර්ශ වීම දැනෙනවා. කයේ බරගති දැනෙනවා. ඒ ඒ දැනিলা තියෙන්නේ මේ සතර මහා ධාතුවමයි කියලා එයාට තේරෙනවා. ඊළඟට එයා ඇවිදිනවා. ඇවිදිනකොටත් එතකොට මේ චලනය වෙන ස්වභාවය එයාට තේරෙනවා. පොළවේ පාදයන් වදින ස්වභාවය එයාට තේරෙනවා. ඊළඟට මේ ඔසවද්දි ඒ සැහැල්ලු ස්වභාවයන් එයාට තේරෙනවා. ඉතින් මේ ඒ විදිහට මේ ඇවිදින ඉරියව්වෙදිත් මෙයා තේරුම් ගන්නවා මේ දැන්ලා තියෙන්නේ සතර මහා ධාතුවමයි. ඔන්න ඉඳගෙන ඉන්නවා. මේ සමා වෙන්න. සැතපීලා ඉන්නවා. සැතපීලා ඉන්නකොටත් නැත්තම් නිදාගෙන ඉන්නවා, ඇල වෙලා ඉන්නවා. එතකොටත් තේරෙනවා දැන් Tamange එතකොට මුළු කයේ ඒ සැතපීලා ඉන්න ප්‍රදේශයම අපි තුමු ඇඳක මෙට්ටේක වැදිනවා. එතකොටත් තේරෙනවා. ඒකේ තියෙන රළු ගති දැනෙනවා, කයේ තියෙන රළු ගති දැනෙනවා, රස්නේ ගති දැනෙනවා. මේ දැනෙලා තියෙන්නේ සතර මහා ධාතුවමයි. එතකොට මේ තැනත්තාට පේනවා මේ මොන ඉරියව්වේ හිටියත් මේ දැනලා තියෙන සතර මහා ධාතුවමයි කියලා ඔන්න තේරෙන්න ගන්නවා. දැන් පින්වත්නි මෙතන එක්තරා අන්දමක හරිම මේ දෘෂ්ටියේ වෙනස් වීමක් තමයි සිද්ධ වෙන්නේ. මේක හරි ලස්සන උපමාවකින් බුදුරජාන් වහන්සේ පෙන්눔 කරනවා අපිට තේරුම් ගන්න පහසු වෙන්න. උන්වහන්සේ දෙන උපමාව තමයි ඒ කාලේ එක්තරා අන්දමින් උපමාවක් වර්තමානයේ තිබෙන්නේ නැත්තේ නෑ. ගවඝාතකයෙක් ඉන්නවා. මේ ගවඝාතකයා එළ දෙනෙක්ව ඝාතනය කළා, මරලා හතරමං හන්දියකට ගෙනහිල්ලා ඒ හතරමං හන්දියේ ඉඳන් මස් විකුණනවා. දැන් මස් විකුණන මස් විකුණනකොට දැන් එයා වුණ රාත්තලයි මේ කාලේ හැටිනම් ඉතින් කිලෝග්‍රෑම් එකයි රාත්තලයි කීක ඉතින් මේ අඬ ගහ ගහ දෙනවා මේ මස් ගන්න මස් ගන්න මේ හරක් මස් කීක විකුණනවා. දැන් අපි ඇහුවොත් මේ දැන් එළදෙන කෝ කියලා ඉතින් එළදෙනක් නෑ දැන්. දැන් තියෙන්නේ මස්. ඉතින් කකුල් කෑලි තියෙනවා, බොකු කෑලි තියෙනවා. ඉතින් ඕවා තමයි දැන් තියෙන්නේ. දැන් අර ගව ඝාතකයාගේ හිතේ එළදෙනක් කියලා තිබිච්ච සංඥාව දැන් සම්පූර්ණයෙන්ම දුර වෙලා ඒ වෙනුවට මේ මස් කියන සංඥාව ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ උපමාව බොහොම ගැඹුරින් තේරුම් ගන්න වටිනවා. මොකද දැන් අපේ හිතේ මේ මම කියලා හිතාගත්ත කය තමයි මේ පස්සේ ධාතු හතරක් මෙතන තියෙන්නේ කියලා தത്വයට සංඥා වෙනස් වෙන්නේ. දැන් ගවයෙක් එළදෙනක්ක කියලා තමයි ගවඝාතකයා මැරුවේ. හැබැයි මස් හතරමං හන්දියේ තියාගෙන මස් විකුණනකොට අර ගවයෙක් තවදුරටත් නැහැ. එළදෙනක් තවදුරටත් නැහැ. ඒ අර සජීවී සංඥාව සවිඥානික සංඥාව සම්පූර්ණයෙන්ම අයින් වෙලා දැන් මේ හුදු මස් ප්‍රමාණයක් කටු ප්‍රමාණයක් විතරයි තියෙන්නේ. මස් ටිකක් කටු ටිකක් ලේ ටිකක් දැන් තියෙන්නේ. එතකොට අර තිබිච්ච සංඥාවේ ලොකු විපරිණාමයක් ලොකු වෙනසක් මෙතන වෙලා තියෙනවා. එතකොට අපි මේ කරගෙන යන ධාතු මනසිකාර භාවනාවෙනුත් කාලයක් තිස්සේ කරනකොට ඔන්න අපිට ඔය විපරිණාමය හිතේ සිද්ධ වෙනවා. ඒක බුදුරජාන් වහන්සේ එකාතකින් පෙන්눔 කරන්නේ මේ දෘෂ්ටියේ වෙනසක්. අපි හිතිය හිතිය වැරදි දෘෂ්ටිය වෙනුවට එක්තරා අන්දමක සම්‍යක් දෘෂ්ටියක් ඔන්න දැන් හිතේ ඇති වෙනවා. මෙතෙක් කාලයක් මම කරගෙන හිටිය කය. මෙතෙක් කාලයක් මගේ කරගෙන හිටිය කය. එම නැත්තම් මෙතෙක් කාලයක් මගේ ආත්මය කරන් හිටිය කය. ඔන්න දැන් අපිට තේරෙනවා මේ ඉඳගෙන ඉඳදී දැනෙන්නම් නිකන් තද ගති. ඉඳගෙන ඉන්නොත් දැනෙන්නම් නිකන් උණුසුම් ගති, සිසිල් ගති. මේවා විතරයි දැනෙන්නේ. මෙතන මේ මමෙකුත් නැහැ, මගේ ආත්මෙකුත් නැහැ. මට අයිතිත් නැහැ. කියන එක අන්න එයාට තේරෙන්න ගන්නවා. ඊළඟට ඇවිදිනකොටත් ඉතින් ඔය ටිකමයි තේරෙන්නේ. නිදාගෙන ඉන්නකොටත් ඔය ටිකමයි තේරෙන්නේ. ඉඳගෙන ඉන්නකොටත් ඔය ටිකමයි තේරෙන්නේ. මේක නැවත නැවත තේරෙන්න තේරෙන්න සිය දහස් වතාව තේරෙන්න තේරෙන්න අර මම කියන සංඥාව අයින් වෙලා මේ ධාතු හතරක් මෙතන තියෙන්නේ කියන සංඥාවට මාරු වෙනවා. එතකොට පින්වත්නි මේ දේ භාවනාව සඳහා සිද්ධ වෙන්න අවශ්‍යයි. භාවනාව හරහා සිද්ධ වෙන්න අවශ්‍යයි. ඉතින් අපිට මේක ෂණිකව කරගන්නත් අමාරුයි. මොකද අපේ හිත සෑහෙන මුලාවක වැටලායි තියෙන්නේ. අපි දකින්නෙම මේක මම කියලා. අපි දකින්නෙම මේ කය මගේ කියලා. අපි gediyak වශයෙන්නේ ඒකකයක් වශයෙන් තමයි මේක දකින්නේ. තනි පුජ්‍යලයක් වශයෙන් දකින්නේ. ඉතින් මේ පුජ්‍යල සංඥාව අයින් වෙලා ධාතු සංඥාව මතු කරගන්න ඉතින් කාලයක් යනවා. ඉතින් අපි ඒ නිසා මේක විවේකීව බහුලීකృత කරන්න අවශ්‍යයි. ඒ සඳහා අපි නැවත නැවත මේක යෙදෙන්න අවශ්‍යයි. ඉතින් අපිට එක්තරාන්දමකින් බැලුවාම මේ භවනාවේ රහසකට වඩා තියෙන්නේ බහුලව යෙදීම. මේ යෙදීම හරහායි අර සෑහෙන කාලයක් තිස්සේ ආපු වැරදි දෘෂ්ටිය වෙනස් වෙන්න ගන්න. ඊළඟට දැන් සතිපට්ඨානයේදීම තවදුරටත් බුදුරජාණන් වහන්සේ කියනවා එතකොට මේ ඉරියව් හතරෙදී මේ ඉඳගෙන ඉන්න ඉරියව්දිත් බලනවා, ඇවිදින ඉරියව්දිත් බලනවා, හිටගෙන ඉන්න ඉරියව්දිත් බලනවා, සැතපෙලා ඉන්න ඉරියව්දිත් බලනවා. මේ හැබැයි මගේ කියාගත්ත මේ රූප කොටසේ විතරයි, ශරීරේ විතරයි. නමුත් එතනින් නවතින්න නැතුව බුදුරජාණන් වහන්සේ කියන මේ බාහිර තියෙන දේ දිහත් බලන්න. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සේ විහෙරති බහින්දා වා කායේ කායානුපස්සේ විහෙරති දැන් මේ ඇතුලේ තියෙන ආධ්‍යාත්මික පටවි ධාතු ගැන බැලුවා ආපෝ ධාතු ගැන බැලුවා. තේජෝ ධාතු ගැන බැලුවා. වායෝ ධාතු ගැන බැලුවා. ඔය විදිහටම බලන්න මේ එළිය මොනවාද තියෙන්නේ. එළියදිත් දැනෙන්නේ ඔන්න රස්න ගති දැනෙනවා, සිසිල් ගති දැනෙනවා, තද ගති දැනෙනවා, බුරුල් ගති දැනෙනවා, සිනිඳු ගති දැනෙනවා. මේ දැනෙලා තියෙන්නේ සතර මහා ධාතුවමයි. බලන්න කල්පනා කළා අපේ මේ කයට මේ කියපු ලක්ෂණ වලින් බාහිර වෙන කිසිම දෙයක් දැනලා තියෙනවද යම් අවස්ථාවක? දැන් ගෙදර ගිහිල්ලා කල්පනා කරලා බලන්න මේ දේ. මේ කියපු ධාතු ලක්ෂණ වලින් බාහිර කිසිම ප්‍රාථමික ලක්ෂණයක් අපිට දැනෙලා තියෙනවද? හිතට නෙමෙයි කයට. මේ දැනෙලා තියෙන සියලුම ලක්ෂණ සියලුම ලක්ෂණවල ප්‍රාථමික මට්ටමේ තියෙන මේ ධාතු හතරේ ලක්ෂණ ටිකයි. එතකොට මේක තේරුම් ගන්න තේරුම් ගන්න අපි හිතමු දැන් ගලක මේ අපේ කකුල වදිනවා. ඉතින් අපි අපේ කයට තියෙන ඇල්ම නිසා අපි ගලට මොන වුණාද කියලා බලන්නේ අපි මේ කයට කකුලට වෙච්ච දේ ගැන හොයනවා. නමුත් ගලේ තියෙච්ච තද ගතිය අපේ කකුලට දැනලා තියෙනවා. ඒ වගේමයි එතෙන්දී අපේ කකුලේ තියෙන තද ගතියක් අපිට තේරෙනවා අර ගලක නැත්තම් තද දෙයක තිබිච්ච බිත්තියක ඒ මොනාහරි තද දෙයක තිබිච්ච තද ගතියක් තේරෙනවා. එතකොට මේ බාහිර මුළු අවට සියලුම පරිසරයේ තියෙන්නෙත් මේ සතර මහා ධාතුවමයි කියන අවබෝධයට ටික ටික යා එනවා. ඉතින් මේ අවබෝධය ලබන්න අපි ඉතින් මුළු පරිසරයේම තියෙන ඒවා ඔක්කොටම තට්ටු කර කර යන්න අවශ්‍ය නැහැ. අපිට මේ සුතමේ ඥානයකින් අර අපි දැනට ලබාගෙන තියෙන අවබෝධයකින් අනිත් ඒවා ගැනත් විපරම් කරලා බැලුවාම ඒ දේ තහවුරු වෙනවා. අපි ඒකට කියනවා අන්වේ ඥානය කියලා. ඒ කියන්නේ අපි යමක් තේරුම් ගත්තට පස්සේ ඉතින් ඒහා සමාන අනිත් දේවල් සියල්ලටම ඒක දාලා බලන්න පුළුවන්. එතකොට අපිට තේරෙනවා මේ දැනගත් එකම තමයි අතනක් තියෙන්නේ. ඊළඟ තැනක් තියෙන්නේ ඕකම තමයි. කොච්චර බැලුවත් ඒ ටිකම තමයි තියෙන්නේ. මේ විදිහට අපිට මේ සතර මහා ධාතුවමයි මේ වටපිටේ තියෙන්නේ කියලා තේරුම් යනවා. එතකොට සමහරලාට මේ ඇතුළත් බලන ඕන්න පිටත් බලනවා. ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සේ විහෙරති බහිද්දා වා කායේ කායනුපස්සේ විහෙරති. මේ අජ්ජත්ත බහිද්දා වා කායේ කායනුපස්සේ විහෙරති. මේ දෙකම හොඳට අපි ප්‍රගුණ කරනවා. එතකොට ඇතුළතත් සතර මහා ධාතුව බලනවා පිටතත් සතර මහා ධාතුවම බව තේරෙනවා. ඔන්න එහෙම යනකොට අර අපි මේ කය කියලා මගේ කියලා විශේෂ ඇල්මක් දීගෙන හිටිය මේ සතර මහා ධාතුව මේ එළියේ තියෙන සතර මහා ධාතුවට සෑහෙන දුරට සමානයි නේද? ඒකම නේද මේ ඇතුළෙත් තියෙන්නේ කියලා ඔන්න තව දුරටත් අපේ අර තියෙන සංඥාවේ වෙනස්කම් හටගන්න පටන් ගන්නවා. මොකද මේ තමන් ඉරියව් හතර පවත්වද්දී මේක තේරෙනවා. ඊළඟට බාහිරේ අපි කටයුතු කරනකොට ඒ ලබන අත්දැකීම් හරහාත් මේක තේරෙනවා. එතකොට පින්වත්නි මේ මගේ කියලා අල්ලගෙන වැඩි සැලකීමක් දීපු පුළුවන් තරම් හොඳ හොඳ දේ දීපු මේ කය හැදිලා තියෙන මේ සතර මහා ධාතුවම අනිකුත් බාහිර අනුන්ගේ කය වේවා එහෙම නැත්නම් අනිත් පරිසරයේ තියෙන අනිකුත් භෞතික දේවේවා මේ සියලු දේහි මෙතන තියෙන්නේ මේකමයි කියලා එක්තරා අන්දමක දෘෂ්ටියේ වෙනසක් වෙනවා. එතකොට මේ හැම පැත්තකින්ම මේ භාවනාව එතකොට දියුණු වෙනවා. එතකොට මේ කොටස තමයි මම ඇත්තටම මාත් මේ උද්දෘත කරගත්තේ ගත්තේ ඒ කොටස එන්නේ මහා රාහුලෝවාද සූත්‍රයේදී. එතෙන්ද බුදුරජාණන් වහන්සේ හරි ලස්සන්ට මේ රාහුල පුංචි හාමුදුරන්ට කියලා දෙනවා යාචේව කෝපන අජ්ජත්තිකා පටවි ධාතු යාච බාහිරා පටවි ධාතු පටවි ධාතු වේරේසා රාහුල මේ ආධ්‍යාත්මික යම්සි පටවි ධාතුවක් තියෙනවා නම් බාහිර යම්සි පටවි ධාතුවක් තියෙනවා නම් මේ එකම පටවි ධාතුවමයි දැන් මම පාවිච්චි කරේ මේ පටවි ධාතුව සම්බන්ධයෙන් කියපු කොටස නමුත් බුදුජනන් වහන්සේ ආපෝ ධාතුවටත් ඕකම කියනවා ඒ කියන්නේ මේ ඇතුලේ අපි ශරීරය ඇතුලේ කියලා ගමු මේ ශරීරයේ ඇතුලේ යම්සී ආපෝ ධාතුවක් තියෙනවා නම් බාහිරත් යම් ආපෝ ධාතුවක් තියෙනවා නම් ඒ එකම ආපෝ ධාතුවමයි ඊළඟට තේජෝ ධාතුව මේ ඇතුලේ අපිට යම් දැනෙනවා නම් යම් සිසිල් ගති උණුසුම් ගති තැවෙන ගති දැවෙන ගති මේවා දැනෙනවා නම් ඒ ස්වභාවයමයි මේ එළියේ තියෙන තේජෝ ධාතුවේ තියෙන්නේ මේ එකම තේජෝ ධාතුවමයි ඊළඟට ඇතුලේ අපිට තෙල යම් අවස්ථා යම් යම් අවස්ථාවල තේරෙනවා නම් සෙල වෙන ගති, පිම්බෙන ගති, කම්පණය වෙන, චංචන වෙන, චංචල වෙන ස්වභාවයන් ඒ දැනලා තියෙන. එතකොට ආධ්‍යාත්මික මේ වායෝ ධාතුව. ඒ දේම එතකොට අපිට බාහිරේ දැනෙනකොට අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මේ එකම වායෝ ධාතුවමයි. එතකොට මෙහෙම දකින්න දකින්න පින්වත්නි, හරි ලස්සන දෙයක් අපේ මේ හිතට සිද්ධ වෙනවා. තං නේතම් මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ටබ්බං අන්න බුදුරජාණන් වහන්සේ තවදුරටත් රාහුල ස්වාමීන් වහන්සේට විස්තර කරනවා මේ දැනෙන මේ පටවි ධාතුව මේ දැනෙන ආපෝ ධාතුව මේ දැනෙන තේජෝ ධාතුව මේ දැනෙන වායෝ ධාතුව මේ එකක්වත් මම නෙමෙයි මේ එකක්වත් මගේ නෙමෙයි මේ එකක්වත් මගේ ආත්මය නෙමෙයි දැන් බලන්න සෑහෙන ගැඹුරකට බුදුරජාණන් වහන්සේ මෙතන අරගෙන යනවා මුලින් තේරෙන්න ගන්නවා මුලින් අපි මේවා දැනගන්නවා දැනගෙන ඔන්න ඊළඟට තමයි තේරෙන්නේ මේ ඇතුලේ තියෙන එකමයි පිට තියෙන්නේ. ඇතුළ හා සමානයි පිට. මේක තේරෙන්න තේරෙන්න තේරෙනවා මෙතන මමෙක් නෑ. මෙතන තියෙන්නේ මේ සතර මහා ධාතුවක් විතරයි. සතර මහා ධාතුවේ ලක්ෂණ වලින් මේක හැදිලා තියෙන්නේ. මේ ලක්ෂණ ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න එතකොට මෙතන මමෙක් නැහැ කියන අදහස ටික ටික එන්න ගන්නවා. ඔන්න අනාත්ම ස්වરૂපය කෙනෙකුට වැටහෙන්න ගන්නවා. මේක මගේ නෙමෙයි කියන එක වැටහෙන්න ගන්නවා. මේක මගේ ආත්මයක් නෙමෙයි කියන එක වැටහෙන්න ගන්නවා. ඉතින් මෙහෙම වෙන්න වෙන්න වෙන්න මේ ඇතුළයි පිටයි දෙකම සමාන වෙන්න වෙන්න ඒව මේතං යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා පටවි ධාතුයා නිබ්බින්දති නිබ්බින්දති කියන වචනය සෑහෙන ගැඹුරුයි එක අතකින් සෑහෙන පුලුල් පරාසයක තියෙනවා නිබ්බින්දති කියන්නේ කලකිරෙනවා කියන එකයි සරලව කියනවා නම් එතකොට මේ විදිහට මේ මගේ කියාගත්ත කය දිහාම මේ විදිහට බලන්න බලන්න මේ කය ගැනම කලකිරෙනවා. එක අතකින් මේ කය ගැනම ඇත්ත ඇත්සැටියෙන් දකිනවා. ඒකයි සම්මප්පඤ්ඤාය දට්ටබ්බන් කියලා මුලින් කිව්වේ ඒකයි. නිවැරදි සම්‍යක් ප්‍රඥාවෙන් නිවැරදි නුවණින් මේ දේ දැක ගන්න. දැක ගන්නකොට ඔන්න සම්මා ප්‍රඥාවෙන් දැක්කට පස්සේ ඔන්න මේ පටවි ධාතුව ගැන කලකිරෙනවා. කියන්නේ දැන් මේ යෝගාවචරයට හොඳට මේක වඩලා වඩලා මේක යෙදෙලා යෙදෙලා එයාට දැන් හොඳටම තහවුරුයි මෙතන තියෙන සතරමා ධාතුවක්මයි. එළියේ තියෙන්නේ සතර මහා ධාතුවක්මයි කියලා එයාට හොඳට තහරුයි තහවුරුයි තහවුරුනාට පස්සේ ඉතින් එළියේ තියෙන එකම නම් ඇතුලේ තියෙන්නේ මේකට ඔයන ඔය තරම් ඇල්මක් ප්‍රේමයක් රාගයක් ඇති කරන්න අවශ්‍යද එතකොට එළියේ තියෙන එකම නම් මෙතන තියෙන්නේ මේක ඔය තරම් අමාරුවෙන් ඔය තරම්ම අනිත් අයත් එක්ක රණ්ඩු කරගෙන මේක රැකගත යුතුද කියලා ඔන්නේ කාතකින් විරාගයක් නිබ්බිදාවක් ඔන්න හිතේ පහළ වෙන්න පටන් ගන්නවා. එයා අර කලින් තරම් මේක සරසන්න යන්නේ නැහැ. කලින් තරම් මේක ගැන අඬන්න යන්නේ නැහැ. මේකට ඉතින් මොනා හරි දෙයක් වුණත් ඉතින් දන්නවා මේක ඉතින් හැදිලා තියෙන්නේ මේ කැඩෙන බිඳෙන දේවල් වලින්. එළියේ කැඩෙනවා බිඳෙනවා වගේම තමයි මේක ඇතුළෙත් කැඩෙනවා බිඳෙනවා. එළියේ ඇති වෙලා නැති වෙලා යනවා වගේම මේක ඇතුළේ තියෙන දේවලුත් ඇති වෙලා නැති වෙලා යනවා. ඉතින් තව දුරටත් මේ භාවනාව හොඳට සියුම් වෙන්න සියුම් වෙන්න මේ ඇතුලේ තියෙන පටවි ධාතුන්, ඇතුලේ තියෙන ආපෝ ධාතුන්, තේජෝ ධාතුන්, වායෝ ධාතුන් ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයත් ඔන්න පේන්න ගන්නවා. ඒකට සමහරලාවට ආනාපාන සතිය හරහා ගිහිල්ලා හොඳට සතිය තියුණු කරගෙන සමාධි මට්ටමක් සෑහෙන වඩාගෙන ඔන්න හොඳට හිත යොදනකොට අර තමන්ට දැනිච්ච උණුසුම් ගතිය ඔන්න ඇතිලා නැතිලා යන බව තේරෙනවා. මේක මේ දිගට පවතිනවා නෙමෙයි ශරීරයේ යම් තැනක ශරීරය කියන වචනයත් එතෙන්ට ගැලපෙන්නේ මේ දැනෙන තැන තැනක මෙන්න සියුම්ම උණුසුමක් හටගත්තා. හටගත් එක දැන් හටගත්ත සැනින්ම වගේ නැතිලත් ගියා. ඔන්න අපේ හිත තව තැනකට යොදනවා. එතෙන්දිත් පේනවා. ඔන්න තව තැනක උණුසුමක් හටගත්තා. ඒ හටගත්ත උණුසුම ඔන්න වෙනස් වුණා, ඔන්න නැති වුණා. අපිට කිසිම පාලනයක් නැහැ. මේ ස්වභාවය අපේ කිසිම පාලනයකින් තොරව සිද්ධ වෙනවා. දැන් අපි දෙයක් මගේ කියලා කියන්නේ මොකද? ඒකත් හිතලා බලන්න වටිනවා. දැන් අපි හිතමු අපිට තියෙන වාහනයක්. මේ වාහනේ මගේ කියලා කියන්නේ දැන් අනික් අයගේ වාහන අරගෙන මට මට ඕන තැනට යන්න විදිහක් නැහැ. මොකද ඒවා අනුන්ගේ. මම අනුන්ගේ වාහනයක් ගන්න ගියොත් ඉතින් මේ නඩු හබ වලට පැටලෙන්නයි වෙන්නේ. බැනුම් අහන්න වෙනවා. ගුටි කන්න වෙනවා. හැබැයි මගේ වාහනයක් තියෙනවා නම් මට ඕනුනහම ඒක අවශ්‍ය තැනකට අරගෙන යන්න පුළුවන්. ඒක නැගලා යන්න පුළුවන්. මොකද ඒක මට ඕන විදිහට හසුරවන්න පුළුවන්. ඒතර මට ඕන විදිහට හසුරවන්න පුළුවන් වීම මගේ දෙයක් සතු ලක්ෂණයක්. එතකොට කල්පනා කරලා බලන්න මේ කය මගේ නම් මට ඕන විදිහට හසුරවන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මේ කය හැදලා තියෙන සතර මහා ධාතුවෙන් නම් එතකොට මේ සතර මහා ධාතුව මට ඕන විදිහට හසුරවන්න පුළුවන් වෙන්න ඕන. දැන් එතකොට අපිට ඕමනා වෙලාවට මේ කයේ සිසිල දැනෙනවද? අපිට ඕමනා වෙලාවට මේ කයේ උණුසුම දැනෙනවද? අපිට ඕමනා වෙලාවට තද ගති දැනෙනවද? සියුම් ගති දැනෙනවද? සිනිඳු ගති දැනෙනවද? ඉතින් මේ එකක්වත් අපිට ඕමනා වෙලාවට දැනෙන්නේ මේ කයට උමනා වෙලාවට එහෙම නැත්නම් මේ සතර මහා ධාතුවට උමනා වෙලාවට විවිධාකාර හේතු නිසා තමයි ඒවා ඒගොල්ලන්ට ඕන වෙලාවට හැසිරෙනවා. ඒගොල්ලන්ට ඕමනා විදිහට හැසිරෙනවා. ඉතින් මේකට මම කියාගන්න එක සුදුසුද? අනු බුදුරජාණන් වහන්සේ අහන්නේ ඔය වගේ ප්‍රශ්න. ඉතින් මේ විදිහට මේ එයාට ඕන ඕන විදිහට හැසිරෙන දෙයකට මගේ කියලා කියාගන්න සුදුසුද? මම කියලා කියාගන්න සුදුසුද? මගේ ආත්මය කියලා කියාගන්න සුදුසුද? මොකද මගේ නම් මට ඕන විදිහට හැසිරෙන්න ඕනේ. මට ඕන විදිහට පවත්වන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් මේ එකම ධාතුවක්වත් මට ඕන විදිහට නෙමෙයි හැතිරෙන්නේ. මට ඕන අවස්ථාවේදී උණුසුම උනාට ඒ අවස්ථාවේ සිසිල් ගතියක් පෙන්වනවා. මට ඕන වුණාට මේක නිශ්චලව තියාගන්න කය පැද්දෙනවා. මට ඕන උලා ඕන වෙලාවට මේ අපි තුමු තද ගතියක් දැනෙන්න එයාට දැනෙන්නේ මේ මෘදු ගතිය. ඉතින් මේ වගේ අපි හිතන දේ නෙමෙයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් අපි මේ කය ගැන නැවත නැවත දකින්න දකින්න ඔන්න මේ පඨවි ධාතුව ගැන කලකිරෙනවා. ඒ වගේම ආපෝ ධාතුව ගැන කලකිරෙනවා. වායෝ ධාතුව ගැන කලකිරෙනවා. තේජෝ ධාතුව ගැන කලකිරෙනවා. කලකිරෙනකොට ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා පඨවි ධාතුයා නිබ්බින්දති පඨවි ධාතුයා චිත්තං විරාජේති. අන්න මේ පඨවි ධාතුවෙන් හිත මෑත් වෙනවා. හිත ඒක තවදුරටත් මේකට ඇලෙන්න යන්නේ මේක මගේ කියාගන්න යන්නේ මගේ කරගන්න යන්නේ දන්නවා මොකද දැන් ප්‍රත්‍යක්ෂයෙන්ම දන්නවා නැවත නැවත අත්දැකීමෙන්ම දන්නවා මේක මට ඕන විදිහට හසුරවන්න බෑ මේක මගෙන් නෙමෙයි මම කියන විදිහට නෙමෙයි මේ කය හැසිරෙන්නේ කියලා අන්න ප්‍රත්‍යක්ෂයෙන් මෙයාට තේරෙනවා මේක මේ අර අපි නිකන් වචන වලින් නෙමෙයි භාවනානු යෝගියෙක් යෝගාවචරයෙක් බොහොම සියුම්ම හොඳට හිත ඒකාග්‍ර කළා මේ දේ නැවත නැවත දකින්න දකින්න අන්න අර බුදුරජාණන් වහන්සේ කියන්නේ සමාහිතෝ යථාභූතම් පජානාති කියන්නේ මේ හොඳට එකඟ කරපු සිතකින් මේ ධාතුන්ගේ ලක්ෂණ දකින්න දකින්න ඒ ධාතුන් ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය දකින්න දකින්න තව දුරටත් හොඳට හිතට මේක කාවදිනවා. කාවදින්න කාවදින්න අන්න මේ ධාතුන්ගෙන් හිත මිදෙනවා. එතකොට පින්වත්නි මෙහෙම හිත මිදුණා නම් අන්නේ මිදුණු සිතක් සතර මහා ධාතුයෙන් මිදිච්ච සිතක් තමයි එක්තරා අන්දමකින් අපි මේ යන ගමනේදී බුදුරජාණන් වහන්සේ ඉලක්කය කරගන්නේ. මොකද අපි මේ ධාතුන් වශයෙන් දැන් මේ කතා කළාට අපේ හිතවල රැඳිලා තියෙන්නේ මේ ධාතුන්ගේ ඡායාවන්. උදාහරණයක් කියනවා නම් අපි හිතමු දැන් අපි අපේ හොඳම මිතුරෙක්ව දකිනවා. දැකලා අපි කතා බහ කරලා ඒ මිතුරා අපෙන් ඈත් වුණා. නමුත් මේ මිතුරාගේ යම්සි ඡායාවක් අපේ හිතේ තැම්පත් වෙලා තියෙනවා. ඊළඟට අපි හිතමු හොඳ සුව පහසු ඇතිරිල්ලක් අපිට හම්බුණා. අපි ඒකෙන් යම් ස්පර්ශයක් ලැබුවා. අපි යම් වින්දනයක් ලැබුවා. දැන් ඒක අවසానයි. නමුත් ඒ ලැබපු වින්දනය අපේ හිතේ රැඳිලා තියෙනවා. ඒක මැකිලා නැහැ. අර ලැබපු වින්දනයේ ඡායාවක් හිතේ රැඳිලා තියෙනවා. ඊළඟට අපි යම් සිද්ධයක් පානය කළා අපි තුමු ඒකේ රසයක් අපේ හිතේ රැඳිලා තියෙනවා. ඉතින් මේ විදිහට අපි අර අත්දැකීම ලබන අවස්ථාවේදීම පමණක් නෙමෙයි ඒක අවසන් වුණාට පස්සෙත් මේ ඡායාවන් මේ සතර මහා ධාතුන්ගේ හොල්මන් අපේ මේ හිතේ තැම්පත් වෙලා තියෙනවා. ඔතන තමයි තියෙන භයානකත්වය. ඉතින් අපි මැරෙන මොහොතේදී මේ හොල්මනක් ඉස්සරහට ආවොත් මේ ඡායාවක් ඉස්සරහට ආවොත් අන්න ඒක අනුව අපේ ඊළඟ ජීවිතේ තීරණය කරනවා. ඉතින් ඔතනයි තියෙන භයානකත්වය. ඉතින් අපි නැවත නැවත ජීවිතෙන් ජීවිතයට ඉපදි ඉපදි මෙරි මෙරි සංසාරේ වටවලල්ලේ යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයේදී පින්වත්නි, එතකොට මේ සතර මහා ධාතුන්ගේ ඡායාවන්ගෙන් මිදිච්ච හිතක් තමයි බුදුරජාණන් වහන්සේ ඉලක්කය කරගන්නේ. අපි සාමාන්‍ය කියන අනිදස්සන විඥාන தත්ත්වය කියලා. ඒකේ ඒ ඒ මට්ටම් වලදී එතකොට මේ ධාතුන් හොල්මන් කරන්නේ සත් මේ සතර මහා භූතයින් භූත ලක්ෂණ පෙන්වන්නේ පටවි ධාතුවේ පටවි ලක්ෂණේ නැහැ. ආපෝ ධාතුවේ ආපෝ ලක්ෂණේ නැහැ. තේජෝ ධාතුවේ තේජෝ ලක්ෂණේ නැහැ. වායෝ ධාතුවේ වායෝ ලක්ෂණේ නැහැ. ඒ හිතේ මේ තැනක නෙමෙයි ඒ හිතේ මේ ධාතුන්ගේ ලක්ෂණ පේන්නේ ධාතුන්ගේ ලක්ෂණ ඉතිරි වෙලා නැහැ. ඒවන් හොල්මන් කරන්නේ නැහැ. ඒ සියල්ල හිතෙන් අයින් වෙලා විරංජනේ වෙලා මැකිලා ගිහිල්ලා. ඉතින් මේ මැකිලා යාම මේ අපි කරගෙන යන භාවනාවේදී උඩට ක්‍රමක්‍රමෙන් අනුක්‍රමයෙන් සිද්ධ වෙන්නේ. මේක එකපාරටම මේ බලෙන් ගන්න පුළුවන් එකක් නෙමෙයි ෂණිකව ගන්න පුළුවන් එකක් නෙමෙයි ක්‍රමානුකූලව ටික ටික ටික ටික කරගෙන යනකොට අර දැඩිව ආත්ම ස්නේහයෙන් අල්ලගත්ත මේ කයේ ඒ ආත්ම ස්නේහය ටික ටික අඩු වෙන්න ගන්නවා. මගේ කියාගත්ත කය හුදු කයක් බවට පත් වෙනවා. මගේ කියලා රැකගෙන අනිත් ඒ ඔක්කොම පහත් කරපු හිත මේ ඔක්කොම සමානයි නේද කියලා අර සමහිත පවත්වන්න ඔන්න පුරුදු වෙනවා. ඉතින් මේ විදිහට විවිධාකාර පැතිවලින් අපේ මේ භාවනාව දියුණු වෙනවා. එහෙම දියුණුනා නම් අන්න මේ හිත මේ සතර මහා ධාතුයෙන් මිදුණා නම් අන්න මිදුණා කියලා කෙනෙක් දැනගන්නවා. එතනම එයාගේ කෙලෙස් සංසිඳෙනවා. එතකොට මේ ධාතු මනසිකාර භාවනාව තුළින් එතකොට අපි ඒ බුදුරජාන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච යම් නිවීමක් නිවනක් තියෙනවා නම් ඒ නිවනට ළඟා වෙන්න එක්තරා ක්‍රමයක් ක්‍රමවිදි ක්‍රමවේදයක් වශයෙන් බුදුරජාන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයේදී ඊළඟට මහා රාහුලෝවාද සූත්‍රයේදී ඊළඟට තවත් සූත්‍රයක් එනවා බොහොම ගැඹුරින් ධාතු විභංග සූත්‍රයේදී මේ ආදී සූත්‍ර ගණනාවකම කමඨහනක් වශයෙන් මේ ධාතු මනසිකාරය පෙන්ලා දීලා තියෙනවා. එතකොට අපිට මේ ධාතු මනසිකාරයට ඉරියව්ව හරහා බැස ගන්නත් පුළුවන්. ඊළඟට ආනාපාන සතිය හරහා බැස ගන්නත් පුළුවන්. ඉතින් මේ කොයි දෙයින් බැසගත්තත් එතකොට මේ ධාතු මනසිකාරය අපිට ස්පර්ශ වෙනවා. ඒ හරහා අපිට මේ මෙතන තියෙන්නේ ධාතු ස්වභාවයක්, සතර මහා ධාතුවක්. හේතුඵල ධර්මතාවයක් කියන එක ටිකෙන් ටික වැටහෙනවා. එතකොට පින්වත්නි අපි මේ කරගෙන යන භාවනාවත් මේ විදිහට මේ ප්‍රඥාව අවදි කළා ප්‍රඥාව මුල් කරගෙන මේ ධාතුන්ගේ ඡායාවන් හිතෙන් අයින් කළා. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඒ බොහොම නික්ලේශී සංඥාවන්ගෙන් එක්තරාන්දමකින් මිදිච්ච ධාතුන්ගෙන් මිදිච්ච ඒ ස්වභාවයන් දැක ගන්න, ඒ නික්ලේශී ස්වභාවයන් දැක ගන්න මාර්ගයකට අපිව එකගෙන යනවා. ඒ නිසා අපි සියලු දෙනාටම මේ මාර්ගයේ ගමන් කරලා මේ සතර මහා ධාතුන්ගේ ඡායාවන්ගෙන් මේ හිත මුදෝගෙන ඒ උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කරගන්න මේ ධර්ම දේශනාවත් එකසේ උදව් වේවා වාසනාව වේවා කියලා මේ ධර්ම දේශනාව අවසන් කරමින් මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්වත්නි එතකොට අද මේ වැඩසටහන එතකොට මේ කාලසටහන විදිහට මෙතකින් අවසන් වෙනවා. එතකොට අපි අද උදේ පටන් මෙතෙන්ට රැස් වෙලා ඉතින් විවිධාකාර පින්කම් රාශියක නිරත වුණා. මේ පින්වතුන් Tamanට හැකිපමණින් Taman සමාදන් වෙච්ච සීලය අවංකවම ආරක්ෂා කළා. ඊළඟට භාවනාමය ඥානයක් ලබා ගැනීම සඳහා වෙහෙසුණා. ඒ වගේම ධර්ම ධර්මදේශනාවකට සවන් දීලා ධර්ම ඥානයක් ඇති කරගත්තා. ඊළඟට කමඨාන් සුද්ධකරණේ ධර්ම සාකච්ඡාවකට සහභාගී වෙලා එතනිනුත් අපි යම් යම් කුසල් ඉෂ්ට සිද්ධ කරගත්තා. ඊළඟට අපිට දානේ දීපු පින්වතුන් ඒ දානමය කුසල් සිද්ධ කරගත්තා. ඉතින් මේ අන්දමින් අපි සියලු දෙනාම එකතු වෙලා විවිධාකාර අන්දමින් පින්කම් රාශියක් එකතු කරගත්තා. ඉතින් අපි මේ රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. ඒ අයම් අභව්‍ය ස්ථානවල සිටිත් නම් එයින් අත මිදේවා. ඒ සියලු දෙනාටමත් උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කිරීම පිණිසම මේ කුසල් හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අපිට උදව් කරන සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයත් පතන් අවබෝධ ඥානයන්ගෙන් උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. යම් අසරණ සත්ව කොටස් මේ පිං බලාපොරොත්තු වෙත්නම් ඒ අයත් මේ පිං අනුමෝදන් වෙත්වා ඒ සීල දෙනාටත් උතුම් වූ නිවන් සුව අවබෝධයේ පිණසම සසර දුකින් මිදීම පිණසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අප සීල දෙනාටම මේ ඉපදි ඉපදි මෙරි මෙරි යන සසර ගමනින් අත මිදී ඒ උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස අප කලාව මේ සියලුම කුසල් ඒකාන්තයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.